ඒක ඇත්තට මාමයට අයිති දෙයක්ුත් නෙවෙයි. න්‍යාම ධර්මනෝ සිද්ධ වෙනවා. කම්ම න්‍යාම, චිත්ත න්‍යාම, උතු න්‍යාම, බීජ න්‍යාම අනුව. නමුත් ඒ අරමුණ උනත් සංඥා ලේබලෙ එල්ලන්න නම් එක චිත්තක්ෂණයක් ඇති වෙලා මත වෙලා යන්න බෑ. ඒක නැවත නැවත එන ගතියක් තියෙනවා. එහෙම වුණොත් තමයි අපිට ඒක වටිනාකම සාහවුරු කරගෙන ඒක නිමිති කරන්න පුළුවන්නේ අරමුණු කරන්න පුළුවන්. ඒ නිසා අරමුණු කරනවා කියනකොටම සංඥාවක් දානවා කියනකොටම ඒක වහා ඇති වෙන ඇති වෙන අරමුණක් වෙන්න බෑ. ඒක නිත්‍ය සංඥාවත් එක්කම තමයි මේ සංඥා දැමීම කෙරෙන්නේ.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 අරමුණට පිටක් යොදවනවා. නැත්නම් මෙනෙහි කරනවා. නැත්නම් ඒක ලේබල් කරනවා. ඉතින් ඒ නිසා අපිට নানা ප්‍රකාර නාම රූප අරමුණු ගොඩ ගහිර එනකොට අපිට මතකේ තබාගත යුතු මූල කර්මස්ථාන නැත්නම් සතිය පිටවගත යුතු අරමුණ අනික් කර්මන වලින් වෙන් කරලා ඒකට ප්‍රධාන තැන දීම සඳහා මේ මෙනෙහි කිරීම <clears throat> මේ සංඥාවේ තියෙන හොඳ පැත්ත.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 ඒකට කියනවා ඒ වෙන්කොට හඳුනා ගන්න කියනවා විඥානය කියලා. නමුත් අම්මට මේක තහවුරු කරන්න ඕන මේක අගේ ආඩම්බරේ ඒක ආචාර්ය ගාඩට ගෙනියන්න ඕන. අත්‍තරම් බඩු කොන්න කරගෙන ඉච්චර පස්සේ ආ උරගාලා මේක කරක් මෙච්චර එකක එකක් කියලා එතන ඒක බොරු රත්තරන්ද සුදු රත්තරන්ද කියලා බලලා මේ වටිනාකම හර්පේටම කිස් ගහට කියන එක ප්‍රඥා වගේ කියනවා.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 චිත්තවතානකෝ ආවසෝ වේදනාචු චිතකින් වේදනාවක් වෙයිද? එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා වේදේති තිතිකෝ වේදේති තිනුකෝ ආවසෝ වේදනාචු උච්චති යමක් විඳී නම් ඒකට වේදනා කියලා කියනවා. කුමක්ද විඳින්නේ? කාර්යපුත්තු සංඝේ ප්‍රශ්නයක් කාලා කියනවා සුඛම්පි වේදේති දුක්ඛම්පි වේදේති අදුක්ඛම සුඛම්පි වේදේති.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 මොකද ඒක තාම තියෙන්නේ ළම අවදී. මේ සැප හොයාගෙන යනවා යන්න යන්න යන්න යන්න විශේෂයෙන් මේ වගේ වෙනකොට ඔය හැම තැනකදීම සැප නොලැබුණා නම් ඊට වඩා පසු ඉතිරිපත් වෙච්ච ඉදිරි වෙච්ච ඉතිරි වෙච්ච පසු ප්‍රතිඵල ආංශික ප්‍රතිඵල අනුව තද විසඳ ගන්න බැරි දුක්කට පත් වෙලා තියෙනවා. නමුත් ආසියාකරයේදී සැප දුක දෙක නාඳුනනවා නෙවෙයි සැපම සොයාගෙන යන ගමනකුත් නැහැ. සාමාන්‍ය කට කහනකට දුක කියලා කියනවා පැමිණි දුක් පැණිරහයි කියලා. කට ගහනවට කිව්වට මේක සුද්ධ බුද්ධ වචනයක් මේකේ තියෙනවා. කරා පැමිණිච්ච දුක හරහා යනවා මිසක්කා ඒක දුරු කරලා සැප හොයන්න යන ගතියක් මෝරච්ච ආශය කරලා ගාව නැහැ.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 ඒක සරුවචනාංශේ අඳුරන්නේ නැති එක අඳුරගලා තියෙනවා. සරුවචනාංශේ සඳහන් කරනවා අදුක්කම සුඛය අඳුර ගන්න බැරි ඒක අවිද්‍යාවෙන් බැහැලා තියෙන නිසා. මේක ඉතාමත්ම ලස්සනට වෙනස් ක්‍රමයකට අටුවාචාරින් වහන්සේලා විස්තර කරනවා දුක පිළිබඳ ඇති අවිද්‍යාවට අපි තෘෂ්ණා කරනවා කියන. සති කොන දුක තියෙන්නේ.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 නමුත් ਸਰවචත්තන්හන්සේගේ උගන්වීම හැටියට ਸਰවචත්තන්හන්සේ අදුක්කම සුඛයට ආරෝපණයක් කරලා පෙන්නනවා සුවිශේෂී වටිනාකමක් වෙනලා පෙන්නනවා ඒක liverලා ඒකත් නොදැනගත්තොත් දුක බවත් දැනගත්තොත් සුඛ බවත් සම්මාදිට්ඨියට හේතු කරලා මේ අදුක්කම සුඛයට දුකක් සහ සුඛක් ආරෝපණය කරනවා. ඉතින් මේ අපි ධර්ම දේශනාදී අපි උත්සාහ කරන්නේ අපි මේකට ටිකක් මේ ආනපන සතිය හරහා ධක්මන හරහා දැන් සම්බිමේ නැකිලි මහරහා අපි කොහොමද මේකට ළඟා වෙන්නේ කියලා.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 මොකද පස්සේ ඉදිරිපත් කරේ මොකද වැඩි ජනතාවක් මේ සුඛ සොයාගෙන යන ගමනේ. ඒක නිසා මේ සුඛ සොයාගෙන යන ගමන ඉන්න කෙනෙක් මම මේකේ ඇත්ත දැනගන්න ඕනේ. මේක වේදනා ස්කන්ධයයි මේකට තව තවත් විකල්ප පැතිකඩ තියෙනවා. මේක මම ඇති හැටියෙන් මේ වේදනාව කියන එක ඇති හැටියෙන් දැක ගන්න ඕනේ කියලා යම් කෙනෙක් හිතනවා කියන්නේම අර සුඛ සොයාගෙන යන ගමනේ යන බහු ජනතාවට කරන අභියෝගය. ඒක එසේ මෙසේ මිනිසෙකුට කරන්න බෑ. ඒක කරන්න සෑහෙන සූරකමක් ඕන, සෑහෙන වීරකමක් ඕන, සෑහෙන දිහිරකමක් අවශ්‍යයි. ඒ මොකද සුඛ සොයාගෙන යන එක හැල්මේ දුවන මේ කාමසුකල්ලිකාන යෝගයේ යම් කිසි කෙනෙක් මේ කියන සුඛයේ කියන විඳින ස්වභාවය පිළිබඳව යථාභෝධය ඇති ඇති බලන්න හදනවා කියලා කියන්නේ අර කොන්දේසි විරහිතව ලබාගත යුතු සුඛය පිළිබඳව අහුරු ගාලා බැලීමක්. ඒක ජනතාවගේ පැත්ත නොවන නිසා ඒව ගැන හොයන්ට යන කට්ටිය බහු ජනතාව විසින් කොටු කරනවා කොම් කරනවා රැහෙන් එලවලා දානවා. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒක ගැන හිතන්න හදනවා නම් ඒකත් මහ විප්ලවීයයි. ඒ හිතන්න හැදුවට දැනගන්න හැදුවට ඕකෝය ප්‍රාර්ථනා කරපමණින් සිද්ධ වෙන්නේ නැහැ.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 මේක සාමාන්‍ය අබිනිෂ්ක්‍මණය කියලායි මේකට සඳහන් කරන්නේ. නික්ම යෑම කියලා. ඒ නික්ම යෑම තමයි අපි මේ දාන පාරමිතාවෙන් කරන අන්තිම ඉහළම උත්කෘෂ්ඨම දාන පාරමිතාව. තමන්ගේ රුචි අසුකම් පවා පැත්තකට දාලා මේ චෛතසිකයක් හඳුනා ගන්න නැත්නම් මේ දේක ඇති හැටි දැන ගැනීමට කටයුතු කරනවා.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 ඉතින් යන්නම දැනක් නැහැ. ඒතකොට ජීවිතය අත්හැරලා ඉවරයි, පැවිදි වෙලා ඉවරයි, කරන්න තියෙන මෙච්ච තමයි ඒක හරියන්නේ නැහැ. ගියේ කියනකොට තියෙන වාසිය තමයි නැත්නම් මේ নানা ආකාර කටයුතු කරන වැඩ කරනකොට හරියන්නේ නැතිකොට එතන ඕක මගේ මේ අසවල් වැරද්ද නිසා වෙන්නේ නැති නැත්නම් දීල ගැටලා නිසා වෙන්නේ නැති නැත්නම් පූර්ණ කාණ්ඩ භාවනා කරන්න නැති නිසා වෙන්නේ කියලා ආයසරයක් ඒක කරනකොට හරියන්නත් ඉඩ තියෙනවා. අර අනිත්‍යට නිසා හිතේ මානසික தත්ත්ව වෙනස් වෙලා නිතර නිතර නිතර නිතර මොන දෙනකොට හරියන දේවල් එන්නේ ඉඩ තියෙන නිසා ඉෂ්ඨහානිය හුඟක් වෙලාට වෙන්නේ නැහැ. ඒ ජී වෙනකට භාවනා කරන්න කියලා. අන්න එතනදී ඉස්සල්ලාම මේ සැප දුක පිළිබඳව නෙක්ඛම්ම දුක්ඛය කියනක අවබෝධ වෙනවා.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 ඉතින් ඒකෙන් පස්සේ අපි ආධ්‍යාත්මික ලෝකෙට ගියාට පස්සේ අභිනිෂ්ක්‍මණය කරාට පස්සේ තාම ජීවිතය අතහැරපු නැති කට්ටිය හිතන්නේ ජීවිතය අතහැරපු ගමන් දෙලින්ම හයිවේ එකට දාගත්තා වගේ නිවන් පාරට වැටි කියන. ඔව් වැටෙන්නේ අරහා සමාන නික්කමසිත දුකක්, නික්කමසිත සුඛයක් සහ නික්කමසිත උපේක්ෂාවකට. අලිමදිවට හරක් කියලා දැන් ගෙදරින් පිස්සු පිස්සු කැපිට මිනිස්සු තුලිහිලි පාන්න ගන්නවා. Tamange හිතත් තුලිහිලි පාන්න ගන්නවා තමයි මද දෙකාවා. ගියා ඔක්කොම අදාලා දැන් හම්බුණාද? ඔන්න ඔච්චර තමයි කියන්නේ. ඒක අනිවාර්යයෙන්ම මෙතන සිදුවෙන එකක්. මේ ඕනම අරමුණක් රූප ධර්මයක් දිගට බලාගෙන ඉන්නකොට ඒකේ නීරස ගතියක් එනවා.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 ඉතින් මේක ඇල්ල කිසිම ලෞකික විශේෂක නැහැ. ලෞකික විශයන් වල මේ වගේ වෙස්මාරු කිරීම වෙනව නම් අපි අතහැරලා දාලා නිකන් යනවා. මේකෙදී ඒ වෙස්මාරු කිරීමක් එහෙම නැත්නම් හිත වටන ගතිය ටිකක් කොහොමකක් එන්නේ. ආන්නේ ආවට පස්සේ ඒකම අභියෝගයක් කරන ප්‍රශ්න පත්‍රයක් කරන අභ්‍යාසයක් කරගෙන ඉදිරියට ගියොත් ඒ සඳහා මුදව සත්‍යයක් අවශ්‍ය වෙනවා.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 එතෙන්දී අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා ඒක. එහෙම කරාට පස්සේ යෝගාවචරය යම් දවසක මේකම් කටළු වශයෙන් මූල කර්මස්ථානය වින් කරගන්න ඉගෙන ගත්ත දවසේ කම්බේ යවිදින් ඉගෙන ගත්තා වගේ බයිසිකල් පයින්වට බැලන්ස් එක ගත්තා වගේ දැන් පදින්නම ආසයි දෙනවා. එතෙන් ගියාට පස්සේ ඔන්න නෙක්ඛම්ම සිත සෝමනස්ස වෙන්න පටන් ගන්නවා. අර එකලස නිසා, අර මිහිරියාව නිසා, අර කීරි රස නිසා, අර ගොබේට බහිණ ගතිය නිසා නෙක්ඛම්ම සිත සෝමනස්ස නැත්තම් අපි සුඛ ප්‍රීති වශයෙන් එන්න පටන් ගන්නවා. එතනදී මේ යෝගාවචරය මේ ලැබිච්ච අතිරේක ලාභය නිසා කමෙන් වැටෙන්නේ නැතුව අරමුණේම පවත්වාගෙන ගියොත් ඒ යෝගාවචරයට මේ රූප ධර්මයක තියෙන අන්තිම සියුම් తত্ত্বය එමත්නම් අතිසූක්ෂම తত্ত্বයට හිත ගෙනිය ගන්න පුළුවන් වෙනවා.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 පළවෙනිම දශකයේ මන්ද දශකය කියලා කියනවා උඩුකුරුව හොයින. තමන්ගේම මල මූත්‍රා වල ලැබගෙන ඉන්න ලදරු වයස. ඊට පස්සේ 10 ඉඳලා 20 දක්වා කියනවා ක්‍රීඩා දශකය. ඒකෙන් දිගටම කෙලිලොල්ල ගත කරනවා. ඒකෝම ශ්‍රී ලංකාර ජීවිතයක්. ඊට පස්සේ 20 ඉඳලා 30 දක්වා වර්ණ දශකය. ඉතින් මේ වෙලාවේදී පුළුවන් තරම් තමන්ගේ ශරීරය වර්ණවත් කරගෙන වර්ණවත් අත්‍යයට ප්‍රිය කරගෙන ඒක බොහොම විචිත්‍ර දශකයක්. ඊට පස්සේ එනවා බල දශකය. හැම ඉඳුරම ප්‍රකෘති හැම ඉඳුරම බොහොම ශක්තිමත් අධ්‍යාපනයත් මොනවා කෙරුවත් කරන්න පුළුවන්. අන්න ওই කාලෙදී මේ ලැබෙන ආමිෂ සුඛය, ගේහිත සුඛය හරියට මනුෂයාගේ තාරාතිරම තීඳු කරනවා.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 එහෙම කරගෙන ගියාට පස්සේ යත්තන භවණ කර සීමිත පිටසට වතරක් තේරෙනවා මේ දේවල් ලබා ගත්තට ලැබෙන්න ඉස්සලා තිබුණ සීලාරි ලැබුණාට පස්සේ නෑ. මේ ලෝකේ මොනම දෙයක්වත් ඒක නෑ. ලැබෙන්න ඉස්සලා නම් අපි පුදුමාකාර විදිහට දිවදික් කරන ගත කරන්නේ. නමුත් ඒ මනුස්සයාට ඒක ලැබුණාට පස්සේ ඒක පිළිබඳව තියෙන අර සිලිලාරේ නැති වුණාම මා විශාල පාළු තැනකට යනවා හිත. ඒක වෙන්නේ සාර්ථක ජීවිතයක් තියෙන කෙනාට විතරයි. ඒකෙත් මධ්‍යස්ථම වේරුම්කමක් තියෙනකොට. එතකොට ඒ කීප් කාඩ් කියනවා මේ සැප දුක දෙක ඉක්මවලා ජීවිතයේ ඇත්ත කියන එක මොකද්ද? මේ සැප හොයන එක මැද ජීවිතය කියලා සත්‍ය අසත්‍ය තෝරන්න යනකොට ඒ මනුස්සයාට මේ සැප දුක දෙක අතාරින්න.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 අනේ ඒ තුන ගෘහාශ්‍රිත පැත්තේ මේ මං ඊට පස්සේ ඒකට සාපේක්ෂව ඉදිරිපත් කරන දන්නේ නික්කම්ම සිත සුඛය නිකමසිත දුක ඒක එන්නේ මේ අරමුණ කර හිත දිගට පවත්නවා. ඒකට අර මුලින් කියපු තුන මේකට ආධාර වෙනවා. ආධාර වුණාට ඒහා සමාන රවුමක් මේකෙත් ගෙනිනවා. ඉස්සලා ආධ්‍යාත්ම නිකමසිත දුක පෙන්නලා ඊට පස්සේ නිකමසිත සුඛ පෙන්වන්න පටන් ගන්නවා. ඒ සුඛය පෙන්වුවාට පස්සේ මේ දෙකම ගෙවම් කරලා නැත්නම් අත්කලමත අනුയോഗය කාමසුකලිකානගය ගෙවම් කරලා යන්න නම් අදුක්කම සුඛය කියන එකට වාංගු කරලා පමණමයි ඉදිරි ගමනක් යන්නේ. මම මේක උඟාක් අමාරු දෙයක් හිතකට අඳුරලා දෙනවා.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 ඉතින් ඒක හරියට කියනවා නම් මේ අවකාශයේ යමක් හඳවලා තියන්න හදනවා වගේ. මහ පොළවේ රඳවන එක නම් කරත හැකි. මඩේ හරි ඉන්නක් හිටවන්න පුළුවන්. නමුත් අදුක්කම සුඛේ හිටවනවා කියන එක අවකාශයේ හිටවනවා වගේ. ඒක යන්න වෙන්නෙම ප්‍රයෝගයෙන්ම තමයි. ප්‍රතිපත්තියෙම තමයි.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 ඒ විසාක උපාසකතුමාගේ ප්‍රශ්න වලින් එතුමා අහනවා මේ රහත් වෙලා ඉන්න ධම්මදින තෙරණාංශගෙන් ආර්යාණිමේ සුඛ වේදනාවක් ඇති සැප දුක දෙක මොකක්ද කියලා. සුඛ වේදනාවක් නම් අපි දන්නේ සැප දුක දෙකක් නෑ සැප කියලානේ. නමුත් මේ මතු කරලා දෙන්න හදන කාරණාව නිසාන සැප වේදනාවක තියෙන සුඛ වේදනාවක තියෙන සැප දුක දෙක මොකක්ද?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 ඒතර දුක් වේදනාවක් තියෙන සැප දුක දෙක අහනකොට ධම්මදින්නාව කතා කරන්නේ දුක් වේදනාවල පටල වුණාට පස්සේ ඒකෙන් බොහෝමත්ම අමිහිරි බොහෝමත්ම ඇඟිලි විසිරෙනවා අපි වෙහෙසයි. නමුත් දුක් වේදනාව යන්නේ සැපක් හිතෝ කළා. නමුත් ඒක දැකගන්න ඒ පුද්ගලයා මදහත් හිතක නෙවෙයි ඉන්නේ අර දුක් වේදනා නිසා ඇතිවෙච්ච පෑරිච්ච හිත නිසා පටිගේ නිසා පටිගා නොසේ නිසා එයාට සුඛ වේ දුක් වේදනා නැති වෙමේදී ඇති වෙන සැපේ දැක ගන්න තරම් සංවේදීකමක් නැහැ හිත ඇවිස්සලා නිසා ඒ ඒ කාරණාව මම දැන් කාරණාවෙන් කාරණාවෙන් ඈතට ඈතට යනවා වෙන්න පුළුවන්. අන්න ඒ කාරණාව මත කිරීමටම සරුවත් යනසේ සල්ල සූත්‍රය කියලා සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. ඒකදී සරුවත් යනසේ දේශනා කරන මහණෙනි ශරීරයේ උලක් ඇනුනොත් සල්ල කියන වචනේ උත්තරේ උල කියන එකයි. උලක් ඇනුනොත් දුකයි. ඒක මම නෑ කියන්නේ. නමුත් ඒ උල තියෙන තැනම තවත් උලක් කරනොත් නම් මම කියනවා දුක විතරක් නේද නොදැරිය හේතුවක් බාටපත් වෙනවා. ඒක නම් ඉතින් බෙහෙත් කරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි කියන්නේ. ඉතින් නිදර්ශනයක් කරලා පෙන්නනවා ශරීරයට සතෙක් කාලා හෝ බලාපොරොත්තු සුන්වීමක් නිසා හිතට හෝ දුකක් පැමිණෙනවාම ඇත්තට මේක ඉච්ඡා බංගත්තක් ඇති වෙනවා. ඇයි වදේ මට මේක වුනේ කියලා කනගාටු වෙනවා. නමුත් එතනම ඇනෙන තවත් තුලක් තමයි මේකට ඇති නොදකින් නොපතන් කියන පැටිය. අර පළවෙනි ඇතිවෙච්ච වේදනාව පිළිබඳව Tamanට ඇති වෙන පටිඝානොසය ඇඟට නොදැනීම දුක් වේදනාවක් එනකොටම එන එකක් තමයි පටිඝානොසය පටිඝානොසය ආවොත් අර වේදනාව නොදැරිය හැකි මට්ටමට යනවා. එහෙම නැත්නම් දුක් වේදනාව වශයෙන් තියෙන එක අමාරු වුණාට දරන්න පුළුවන්. ඉතින් ඒකට නිදර්ශන කතාවක් කියන්න පුළුවන් දැන් මේ මම හිතන්නේ පුරුක් හතරක් විතර ගිහිලා.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 හරි බොහොම සන්තෝෂලා මේ මధుරා කියලා බලනකොට ඌ දැක්කලු කටුව විතරයි තියෙන්නේ මිචිය නෑලු. ආයෙ ගිහලා කම්ප්ලේන් එකක් දැම්මලු සක්‍රදේවේන්ද්‍රයාට ඔබතුමා මට දැන් කටුව මිචිය දෙනවයි කිව්වා. කටුව විතරයි දීලා තියෙන්නේ. නෑ නෑ ඔබ කටුවෙන් ගාපන් මිචියෙන් වදී කිව්වා ඒකට.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 නමුත් ඒක ලාවට එනකොටම අල්ලගන්න පුළුවන් වුණොත් අපිට එච්චරම වීතික්‍රමණය වෙන්න දෙන්නේ නැතුව පරිඋත්ථාන මට්ටමේ සමානට අල්ලන්න ඉඩ තියෙනවා. ඉතින් එවැනි දෙයක් ජීවිතේ අස්පනා අපිට දකින්න නම් අනිවාර්යයෙන්ම දුක් වේදනාවක් එන්නමත් එපාය. එනිසා දුක් වේදනාවේ තියෙන ලොකු වේදය පිළිබඳව ඥානය පිළිබඳව තද ගැඹුරක්.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 නමුත් ආනාපානය සංසිධීකන සංසිධීකන යනකොට අර අමිහිරි චිත්ත ගතිය පරු කරාට පස්සේ මට මොනවක්වත් තේරෙන්නේ නැහැ. මට ආනාපානෙ විඳ ගන්න බෑ කියලා කියන්නේ අපි නොදැනුවත්වම ওই කියන අදුක්කම සුඛයට අනේක තමයි. නමුත් ඒක පිළිබඳව අපි ළඟ තියෙන්නේ යහපත් හැඟීමක් නෙවෙයි. ඒක වේවා කියන හැඟීමක් නෙවෙයි. අසරණ වුණා වගේ හැඟීමක් එන්නේ. තනි වුණා වගේ හැඟීමක් එන්නේ. ඒ නිසා අදුක්කම සුඛේ පවා පහළු ගතියක් විදිහට තමයි අපි හඳුරන්නේ. නමුත් විශාක උපාසකතුමා මතන ප්‍රශ්නයක් වශයෙන් අහනවා ආර්යයන් අදුක්කම සුඛ වේදනාවේ සැප දුක දෙක මොකද්ද කියලා බොහෝම ඍජු බොහෝම රැඩිකල් බොහෝමත්ම විප්ලවීය උත්තරයක් දෙනවා ධම්මදින්නාව අදුක්කම සුඛ තියෙන වෙලාවේදී අදුක්කම සුඛය කියලා දන්නවනම් සුඛයක් නොදන්නවනම් දුකක් කියලා ඉතින් ඒ නිසා හැම පරියන්කයකදී වගේ යම් කිසි කෙනෙකුට යම් ගත්තා වූ මූල කර්මස්ථානයක් හොඳට සියුම් කරගෙන ගිහිල්ලා ඒක විඳ ගන්න බැරි.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 අවිද්‍යාව පෙනී හිටිනවා নানা විදියට. අදුක්කම සුඛ එනකොට හිතන අපරාධ මේ සපක් විඳින තියෙන වෙලාවක් නේ. මොනවත් නැතුව මේකේ තියෙනවට තියෙන වෙලාවේදී මේ සප සොයන ගමනක් තමයි මොකටද මේ කිසිම ඇල්ලතර වගේ සැපට දුකට නැති වේදනාවක් ආවේ කියලා උකට ප්‍රතික්‍රියා කරනවා. පසේරම අවිද්‍යාවේ නියෝජනය. මේක ඒව නම් වශයෙන් කියනවනම් ඉවර කරන්න නෙමෙයි දල වශයෙන් සැකේ. හය හුස්ම ගන්න ගන්න හිතන ගතිය, නොදැනුවත්වම නින්දට වැටෙන ගතිය, එහෙම නැත්නම් නැගිටලා යන්න හිතන ගතිය පසේරම අවිද්‍යාව නියෝජනය කරනවා. ඉතින් ඒක දැනගෙන ගිහිල්ලා ඒ අදුක්කම සුඛයේ ඉඳලා අදුක්කමකට අවදි වෙනවයි කියලා කියන්නේ අදුක්කම සුඛය අර නෙලිගෙඩිය කාලා කාලා ඒකේ මිහිරියාව මතු කරගන්න ගන්නවා. නමුත් ස්වභාවයේ මනස නැත්නම් විඥාණය මේ අදුක්කම සුඛ හොඳයක් විදිහට අඳුරන්නේ නැහැ. එයා මොකද ඒ තරම්ම අත්නෝමතිකව සක්කොලාගෙන යන නිසා. සැපසොයාගෙන යන කෙනාට අදුක්කම සුඛේ පේන්නේ පාළුගතයක්. කම්මැලි නීරසකතියක් විදිහට. ආනේ තෙන්දි මේ අදුක්කම සුඛ පිළිබඳ නොදැන සිටියොත් ඒක පේන්නේ ඉච්ඡාවංගත්වයක් වගේ.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 ඉතින් ඒක ජීවිතේට හම්බෙන තර්ජනයක් වාගේ අසත්පුරුෂයෙකුට. සත්පුරුෂයා නම් මල් මාලයක් වාගේ. එහෙම නැත්නම් මධ්‍ය ප්‍රතිපදාව ගරු කරන කෙනෙකුට නම් අර කායි විවේක නිසා හම්බෙච්ච චිත්ත විවේකය කියලා කියන්නේ ඕකට තමයි. නීවරණ බාධාවක් නැහැ. අර ගන්න අරමුණවත් නැහැ. දැන් හදිහට පට වියාපෝ තේජෝලින් අස් වෙලා මැද තියෙන අවකාශයට ගියා වගේ.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 ඒකට එනවා සංඥාවක් හොඳටම දන්නවා එදිනදා ජීවිතයේ තියෙන තාර්කික මනසේ සංඥා නැහැ. කොටිම කියනවනම් භාෂාවකට දාන්න බෑ මේක. මේ වෙච්ච දේ මෙතනයි කියලා ව්‍යාකරණ කර දාන්න බෑ මොකද ව්‍යාකරණ තියෙන සාමාන්‍ය ජීවිත සංඥාව. ඒක හොඳටම දන්නවනේ ඉඳ ගිහිල්ලා නැහැ කියලා. හොඳටම දන්නවා ක්ලාන්ත වෙලත් නැහැ කියලා. හොඳටම දන්නවා මේ මේ ආක සංඥාංචනාං ඡායතනෝ විඥානං ඡායතනයක් නෙවෙයි. මට උනේ මේ ආනාපානි ගෙවල් දාපේක විතරයි කියලා. ඒසයි ඒක සංඥාවක් නැත්තේත් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ කාටවත් ගනුදෙනු කරන්න බෑ. සංවේදනය කරන්න බෑ නැගිටට පස්සෙවත් බෑ.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 ඒක බොහොම ඈත තියෙන්නේ. තමන තමන් ඒකලස ගෙනියන්න පුළුවන්. නිසා බොහොම සෙල්ලක්කාර සමාධියක් තියෙනවා ක්ෂණ මාත්‍ර වූ සමාධියක්. ඒක පැය ගණන් දවස් ගණන් රකින්න බෑ. ඒ චිත්තක්ෂණය තියෙන ඊගා චිත්තක්ෂණ ඕන ඊගා චිත්තක්ෂණ උපයන්න ඕනේ. ඊගා චිත්තක්ෂණ උපයන්න ඕනේ. ඒක වර ධ්‍යාන ලැබලා මට පැයක් ඉඳලා ලැබේවා වගේ කියලා කරන්න බෑ.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 නිකන් යේසුස් වහන්සේ දුප්පත් මිනිස්සෙන් අහනවා මොකද මිනිස්සු මෙතන කියලා. අනේ අපිට කොහෙද මේ මේ පල්ලිය ඇතුලේ ඉඳක් අපිට මෙතන තමයි කරා. ඊට පස්සේ ඒ ස්වාමී කියනවා දේව පුත්‍රෝ මටත් ওই පල්ලියේ ඉඳ නැහැ කියලා. ඔතේ ඉන්නේ ආදායම් බදකතු කරන මිනිසු. ඔගේ ඉන්නේ මේ පිළිපොලිකාරයෝ යේසුස් වහන්සේවත් නැහැ. ඒ නිසා අපේ හිතේ නිවනට ඉඩක් නැහැ. මොකද හේතුව අපි අදුක්කම සුඛය හඳුනන්නෙත් නැහැ. ඒක ආවහම ඒක කාලකණිකමක්, පාළු ගතියක් කියලා කියන නිසා. ඒ නිසා ඒක අහනවා හරියට ප්‍රශ්නකින් අදුක්කම සුඛයට පටිභාග මොකද්ද කියලා.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 අන්තිමට මේ බාහිරයන් ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න මේ පුරුෂයාට තේරෙන පටන් ගන්නවා gedara යනවායි කියලා කියන්නේ නයිමානයකට යනවා වගේ කියලා. ඒ මාතෘකාව කියනකොට කවදාද මේකෙන් ගැලවෙන්නේ කියන එක ඒකත් අර ගෙම්බා නාමෙන් ගැරඩි කටේ ඉන්නා වගේ වැඩක් කියලා. තනි එක්කනත් එක කොහොමද කියන්නේ මම දන්නේ නැහැ මම තාම බදලා නැහැ.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 මේ බුදුරජාණන් වහන්සේ කියනවා මෙහෙම වැටිච්ච කොලයක් කවදාකවත් මොනම හේතුවක් නිසාවත් නැවත ආයෙ ගහට බඩ කරන්න බෑ. ඒ නිසා ගීගේ අතහැරලා අරණියකට හරි ගියාට පස්සේ ඒ මනස පොඩ පරීක්ෂා කරලා ඌ පැවිද්දට සූදානම් නම් ඌට දෙන නම තමයි පණ්ඩු පලාස කියන නම.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 හැබැයි නිලුම්කොලේ ජල බිඳුව අතර වෙනසකුත් නැහැ. එකන එක හේතු වෙලා තියෙනවා. හැබැයි මේ හේතුව තරවිලා නැහැ. වෙන කරන්න දෙයක් නැහැ නිලුම්කොලේ ඇද වෙච්ච ගමන් වැටෙනවා. අල වෙච්ච නිලුම්කොලේට වෙච්ච වතුර බිඳුව වගේ කියලා කියලා කියනවා. ඒක අලකොලෙත් තියෙනවා. නිලුම්කොලෙත් තියෙනවා.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 ඇලපතේ තියෙනවා කුණක කවුවන් ටක් ගාලා වෙනවා ලකුණක්වත් නැහැ. ආන් මේ වගේ මේ වේදනා චෛසිකයේ දිගේ තේරුම් ගත්තට පස්සේ එමස තාමත් තෙලුකුලේ උඩ තියෙයි හැලෙන්න බලාගෙන තියෙයි. ඊට පස්සේ අහනවා මේ විමුක්තිය මේ ලැබිච්ච මේ වෙන්වීමේ දේ මොකටද ප්‍රතිභාග වෙන්නේ? ඊට පස්සේ නේද නිවනට තමයි ප්‍රතිභාග වෙන්නේ. එමන්ස ඊට පස්සේ ආයේ කවදා හෝ නිවන් දක්වා යනවා මිස ඊපස්සේ ආයසයක් වංචනික විදියට දවල් මිදලා ගන්න ක්‍රමයකට ආයේ කාමයට යන්නේ ඒ තරම්ම මේක වෙනසක් ඇති කරනවා නමුත් මේ මොකද්ද ප්‍රශ්නයක් නිසා ඒ විසාර උපාසකව අහන මේ නිවන මොකටද ප්‍රතිභාග වෙන්නේ කියලා. ඒකට ධම්මදිනා කියන ඔබ ප්‍රශ්න අහනකොට සීමාව දැනගන්නේ. ඕක තමයි අවසාන ওই කත්තේ අහනවා නම් ওই ප්‍රශ්න ඇහිල්ල තේරුම්න්නේ. ඇයි දැන් ඔබ සීමාව පැනනයි කියලා. මේ සියල්ලම තියෙන්නේ අපිට නිවන සඳහා තමයි. නිවන මොකක් සඳහාද කියන ප්‍රශ්නේ නාස්තික ප්‍රශ්නයක්. ඒ නිසා මේකට වේදය කියලා කියනවා. නැත්තම් ඥානයි කියලා කියනවා ප්‍රතිවේද කරනවායි කියලා කියනවා මේ වේදනාව හරහාම නෙවෙයි යන්නේ නමුත් වේදනාව හරහා කොහොම ලස්සනට විස්තර කරන්න පුළුවන් එනම් රූප හරහත් පුළුවන් මහර්ගී විදිහට අනිත් එකක් හරහා පුළුවන් මේ වේදල්ල සූත්‍රවල අන්න ඒක මේ ටිකක් උළුපල වෙන්නවා විඥාන ගැන කතා කරනකොට කියන්නේ සුඛම්පි විඥානාති දුක්ඛම්පි විඥානාති අදුක්ඛම සුඛම්පි විඥානාති රූප සංඥා සංකාර ගැන කතා කරන වේදනාව ගැනමයි. ඒ චුල්ල වේදල සූත්‍රයේ වේදනාව හරහා පුදුමාකාර ගැඹුරකට ගෙනියනවා. ඒක නිසා අපි වෙන් කර අපි අයින් කරන්න හදන මේ දුක්ඛ නුරුස්නා ගති හරහා අපි ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා වෙන විදිහකට කියනවා නම් භාවනාවේදී ඒ ක්‍රමී ක්‍රමී ක්‍රමී විපස්සනා ඥාන වැඩෙනකොට අපි දුකත් එක්ක තියෙන ඇඳුනුම්කම තමයි වැඩි කරන්නේ ඉතන නුරුස්නා ගති අයින් කරන්න හදන දේවල් ටික ටික දරා කියාගෙන ඊට වැඩි මට්ටමක් දරා කියාගන්න. ඊට පස්සේ ගිහලා ඊට ප්‍රති දත්තවට දරා කියාගෙන අන්තිමට ශරීරාංගයක් නැතුණා ජීවිතේ නැතුණා අම්මා අප්පා නැතුණා දරුවෙක් නැතුණා වස්තුවක නැති වුණත් ඒ සියල්ලම විශේෂයි මෙවුවා හේතු ප්‍රත්‍යය මත වෙන දේවල් මේ හිතට මේක දැරීමේ ශක්තියක් තියෙනවා වේදනාව පිළිබඳව ඇති හැටි දැනගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. අනන්න පුළුවන් වුණා. ඕන තරම් ඉසත් නැඳ ඇඬුව හැකි ඕන තරම් හඟුම්පාර කරන්න පුළුවන්. නමුත් ඒකෙන් අලුතෙන් කර්ම රැස් වෙනවා මිස කවදාකවත් වේදනාව පිළිබඳව අනෙක් ස්කන්ධ ධර්ම පිළිබඳව වේදයක් පහළ වෙන්නේ. ඒ නිසා මේ සරුවචනංශ මේ දුක්ඛ සත්‍ය ඉස්සරහින් කියලා තියෙන්නේ. භාවනා කරගෙන කරගෙන යනකොට වෙන්නේ මොකද්ද? ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික මේ දැරීමේ ශක්තිය නැත්නම් දුකට මුහුණ දීමේ ශක්තිය එන්නේ ඉඳ වැඩි වෙනවා. ඒ නිසා සිංහලයා ගාර පරණ වචනේ පැමිණි දුක් පැනිරහයි කියලා කියන මේ පැමිණෙන දුක එන්නේ අපිට වෙනදා නොකියලා දුන්න පාඩමක් උගන්වන්න. අපි ඒක පැත්තකට දානවායි කියලා කියන්නේ ආය සංසාරයක් වැඩේ පසට දානවා කියන්නේ. මේ දුක ආයේ එන්න කොච්චර කල් යයි ගන්නෑ. හැබැයි එන්නේ නැතුව කවදාකවත් පස විශ්වන්න බෑ. ඒ නිසා එනේ එන දෙයට මුණ දීම තුළ මේ දුක තුළ තමයි නැත්තම් දරන්න පුළුවන් දුක් ප්‍රමාණය අනුව තමයි භාවනා යෝගාවචරයේ දියුණුව එහෙම නැත්තම් තලතුණකම පුළුවන් තරම් වැඩි. ඉතින් ඒ නිසා කියනවා බුද්ධ ආගමට සයිකෝපැත්ලට එන්න බෑ කියලා. සයිකෝපැත්ලා හැමදාම ඔය ආගමික සංවිධානවල විෂයයෙන් බැඳීගෙන පුළුවන්තර රහත්ුණයි කියලා හිතාන සල්ලි තියනවා කියලා හිතාගෙන එවැනි මධ්‍යස්ථාන වලට ලයින් එකන ඒගොල්ලන්ගේ විකෘති කාමයේ සංසුද්ධනය කරගන්නයි හදන්නේ. මොකද සර්වඥාන්සේ ඉදිරිපත් කරේ ඉස්සල්ලාම දුක්ඛ සත්‍ය කියලා නිසා කිසි කෙනෙක් මේකට ඇට්‍රැක්ට් කරන්නේ නැහැ.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 ඉතින් අපි එක එක නැිනේ එක එක තාරා කරනවා. නමුත් එකම කතාවයි කියන්න තියෙන්නේ අපි මේක ප්‍රතික්ෂේප කරන්න හදන තාක්කල්. හැබැයි මෙහෙම එක්කුත් තියෙනවා. එන ඔක්කොම දුක් කොළිය දාගෙන අත්කලමතාන යෝගයට දැකලා මම කෙටි මාර්ගෙ නිවන් දකින්නවා කියන කතාවකුත් බෑ.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 මේ ආවයා තමයි මේක කිව්වේ, මෙයා තමයි මේක කරන්නේ කියලා ආත්මවාදයකට වැටෙන්නේ නැතුව පැමිණි දුක් පැනිරහයි කියාගෙන යනවනම් ඇත්තට මේ පැමිණි දුක් පැනිරහයි කියාගෙන යන්නේ නැතුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ දිනන්නත් බෑ. ආර්ථික ක්ෂේත්‍රයේ දිනන්නත් බෑ. දේශපාලන ක්ෂේත්‍රයේ දිනන්නත් බෑ. සමුති අවසාන ඵලයේ තුච්චයි.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 ඉතින් නොලබුණා කියලා මොනවා කරන ගහත් එක නඩු දාන්න ඒත් හොඳයි. අන්න ඒක තමයි తాදී ගුණය කියලා කියන්නේ. අන්නේ తాදී ගුණය දිනු කරන්න නම් අපිට මේ සැප පමණක් හොයන යන ගමනේ තියෙන අන්තභාගතිය තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන ඉවරලා ඒක හේවුවත් නැතත් දුක එනවාමයි.